සාවධානව අහන්න. මේ මේ දාන වස්තුවේ නම් බේල විශාල පුණ්‍ය සත්‍යයක් පාරමිත කරගෙන අපට ලැබෙනකදී සංසාරයෙන් බය වෙන සහ භාවනාවක් කියන ආරම්භ කරන්නේ කෙසේද කියන කරුණාවලා සර්වදේශනාවක් පිළිපැද කිරීමටයි මේ දේශනාදී ප්‍රතිෙන් ප්‍රථමයෙන් මේ දානානුසංස ගැන මේ කරුණු කීපයක් කිරීම අපගේ ප්‍රථම විශේෂයෙන්ම බොහෝ බෞද්ධයන් විසින් ශාන්ති කුසලයක් මොහොගේ කරන බලාපොරොත්තු වෙනවා. නිවන්සල දේවා කියලා නැත්නම් සාර්ථකම තමයි දේවා කියලා. එසේ වෙතත් ඒ නිවන්ස ලබා ගැනීමට දානමය පුණ්‍ය කර්මයක් එකෙල්ලම හේතු වන්නේ නැහැ. දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය තුළින් ලෞකික සැප සම්පත් භවෝග සැප සම්පත් සමානයි ලැබෙන්නේ. ඒ ලෞකික සැප සම්පත් භවෝග සැප සම්පත් සෑම කෙනෙකුටම තිබිය යුතු දෙයක්. බුදු වුණත්, පසේ බුදු වුණත්, සහත් වුණත්, දෙවිමන් පාන මොහොත දක්වාම දේවපන්න සිදෙන නිසා ඒ දේශකාලය තුළදී Tamanට අවශ්‍ය Tamanට අවශ්‍ය දේවල් ලැබෙන්නේ නැත්නම් පහසෙන් ජීවිතය ගත කරන්න ලැබෙන්නේ ඒක නිසා සෑම කෙනෙක්ම දානමය පුණ්‍ය කර්මයන් සිදු කළ යුතුයි. අද කාලයේ නම් පෞද්ගලික වශයෙන් දීලා දාන 14න් 12යි කියන්නේ පෞද්ගලික වශයෙන් දාන වශයෙන් දෙයක දාන 14ක් තිබෙනවා. ඒන් එකක් තමයි විහිළම කෙනෙක්ට ලැබෙන සම්මා සම්බුදු කෙනෙක් ජීවමාන වැඩ සිටින කාලයේදී උන්වහන්සේට යමක් පෝජා කිරීම. ඒන් ලැබෙන පුණ්‍ය ශක්තිය තරම් කෙනක් වෙන කවරෙකුට කොයි ආකාරයෙන් දානයක් දුන්නත් ලබන්නට බෑ. ඒක තමයි අක්‍රම පුණ්‍ය ශක්තිය ලබා දෙන පෞද්ගලික දාන. ඊළඟට සිනාඩු ඊට ටිකක් සිනාඩු දාණය තමයි පස්සේ බුදුවරු ලෝකේ පහළ වුණ කාලයකදී ඒ පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හෝ ඒ පස්සේ බුදුරජාණන් වහන්සේලාට දාණය දෙන්නේ අද කාලයේ පස්සේ බුදුවරු ලෝකේ නැහැ සාමාන්‍ය බුද්ධ ශාසනය පවතින තාක් කර්ම පස්සේ බුදු කෙනෙක් ලෝකයට පාදවන්නේ ඒකයි න්‍යායය ධර්මතාවය එකයි. එතකොට ඒ දාන දෙකම අද කාලේ දෙන්නට බෑ. නමුත් අද කාලේ දෙන්නට පුළුවන් පෞද්ගලික වශයෙන් දෙයක දාන 12ක් වෙනවා. ඒ 12න් පුණ්‍ය ශක්තිය වැඩි වෙන එකේ සිට අඩු වෙන ක්‍රමයේ දක්වා බුදුරජාණන් වහන්සේ ධර්මදරා විස්තර කරලා තියෙන්නේ දක්ෂින විභංග සූත්‍රයේ කරුණු දැක්වෙනවා. අප ඒක අනෙක් පැත්තට කියන්නේ පුණ්‍ය ශක්තිය අඩුම එකේ ඉඳලා ඉහළට යන පැත්තට. ඒකම අඩුම පුණ්‍ය ශක්තිය ලැබෙන්නේ ත්‍රිසංග සම්පේකට දානයන් දීම තුළින්. ත්‍රිගතන ගතේ දක්ෂින දක්වා සත ගුණ දක්ෂිනා පාටිකාමිකක් වාක්‍ය බුදුහාමුදුරේ දේශනා කරලා දාලා තිබෙනවා. ඒ සංගත සත්‍යකොට යමක් දුන්නොත් සත්‍ය ගුණා දක්ෂිනා පාටිකම්බ කරවා දුන් දෙන්නේ සිය ගුණයක් සමාත ඒ ප්‍රතිපාක සත්‍යයක් වශයෙන් මේක විපාක ලැබෙන. දුන්නේ එකක් නම් තමන්ට ඒකේ 100ක් ලැබෙන විපාකයක්. දුන්නේ යම් ආකාරයකට නම් ඒ ආකාරයට තමයි තමන්ට විපාක සත්‍යය ලැබෙන්නේ. බොහෝ දෙනෙක් ඔය ක්‍රේෂන්සල් සත්‍යයන් දානයක් දෙනකොට අහක දාන දෙයක් පාල ඉතුරු වෙච්ච දෙයක් වෙන දෙයක් තමයි දෙන්නේ. මොකද ඒ ක්‍රේෂන්සල් ඉස්සර කාලේ දීලකේ නේම ඒක නිසා ඒ අයට ලැබෙනවා. දුන්න ආකාරයට අනුව. ඒකොට ක්‍රේෂන්සල් සත්‍යයකට යමක් දෙනකොට උනත් මෛත්‍රීශාගත සිතක් ප්‍රේරක කරගෙන අනේ මේ සතා සෝපත් වේවා කියන කරුණාවෙන් දැසිතක් ඇතුව දන් දෙන තමයි සාමාන්‍ය සුදු ස්වාමී. ඒක නිසා ක්‍රේෂන්සල් සත්‍යයකට දීම උනත් අපේ නුවණින් යුතුව කරන්නට පුළුවන්න්නට ඕන මෛත්‍රී සහගත සිතකින් යුතුව ඒ දානයන් දෙන්න පුළුවන්න්නට ඕන ත්‍රිසංගත සබ්දයකට දෙන්නේ ඒකවල ශේබුණයක් පමණයි ප්‍රතිපාකයක් ලැබෙන්නේ එහෙම ගණනය කරලම බුදුරජාණන් වහන්සේ කවුරුන් දක්වා තිබෙනවා ඊළඟට පොතුජනේ දුස්සීලම් දක්ෂින දුස්සීලේ දානන් දත්තා සහස්ත ගුණ දක්ෂිනා පාටිකන්ති දක්ඛංගිකබ්බා කියලා දක්වනවා දුස්සීල වූ පුත්තජන කියන පුත්තජන කියන්නේ සෝවාන් වෙලා නැහැ ආර්ය භාවයටපත් වෙලා නැහැ නිවන් අවබෝධ කරගන්නේ නැහැ ඒ න්යායට තමයි පුත්තජන කියන්නේ එවැනි අයගෙන් පුත්තජන භූමියේ සිටින නමුත් දුස්සීලයි නැත්නම් පේෂන් පංචින් පදවත් ආරක්ෂා කරන්න නැති එවැනි දුස්සීල කෙනෙකුට දානයක් දීම තුළින් සාහසගුණා දක්ෂිනා පාටිකම් සබ්බා දහස් වාරයක් තමන්ට විපාක සත්‍යයක් ලැබෙනවා දැන් බොහෝ දෙනෙක් කල්පනා කරනවා දුස්සීල හඳුනනට දන් දෙන්න එපා. ඔබලා දුස්සීලයි දීලා වැඩක් නැහැ. ඔහොම කියන ආශිතන අය වැරදි අවබෝධයක්. දුස්සීල වුණත් එයාට දීම තුළින් Tamanට දහස් ගුණයක් ඒ දුන් දෙන්නේ විපාක සත්‍යයක් ලැබෙනවා. එකම දෙයක ඒ සංගල් සත්‍යයක් දුන්නාම සිය ගුණය ලැබෙන්නේ නමුත් දුස්සීල වූ පුත්තක් දෙන කෙනෙකුට දෙන්නේ දහස් ගුණයක් ඒක විපාක සත්‍යයක් ලැබෙනවා. ඊළඟ දාණය තමයි පුදුජනේ ශීලවන්තේ දක්ිනන්දස්දා සතසහසුණා දක්ිනා පාටිසම්පදබ්බ. පුත්තජන භූමියේ සිටින නමුස්සෙල්ල කෙනෙකුට දානයක් දීම තුනේ සත සහස්ස ගුණ සහස්ස කියන්නේ 1000 සත කියන්නේ 100 1000 වශයෙන් ලක්ෂ වාරයක් Tamanta දීපාක සත්‍යයෙන් ලැබෙනවා දුන් දෙන්නේ. පුත්තජන දුස්සීල නෙවෙයි පුත්තජන ශීලවත් කෙනෙකුට දෙන්නේ එහෙම වෙන්නේ ලක්ෂ වාරයක් ලැබෙනවා. කුසල ගැන දෘෂ්ටියට දුන්නොත් දහස් වාරයක් ලැබෙනවා. ඊළඟට එතන දාන තුනක් අපි ප්‍රකාශ කළා. හතරවෙනි දානයේ වශයෙන් දක්වන්නේ බාහිරකේ වේතලාගේශ දානන් දක්වා කෝටි සරශාස්ත්‍ර ගුණ දක්ෂිනා පාටිකන්තක් භාගය. බුද්ධ ශාසනයේ නොවන අන්‍ය ආගම් වල සිටින භාවනා කරන දිනකවල වලින් ඈත් වෙලා කාම දෝෂ මෝහ ආදී සිටිවිලි ඇති කරගන්න තිබෙන නොදී ඇති වෙන්න තිබෙනදී චිත්ත පිරිසිදු සබා ගන්න අය සාමාන්‍යයෙන් හින්දු යෝගීන් වෙන අය සිටිනවා. මුළු කාලෙම භාවනාවට බැසගෙන තියෙන්නේ කොට ජීවිත ගත කරන්නේ රාග දෝෂ මෝහ ආදී කෙලෙස් නැහැ සිත පිරිසිදු සබා ගන්නවා ඒ ආගමෙන් හැටියට ඉතින් මේ ධ්‍යාන ආදී උපදවනවා අන්න එවැනි කෙනෙකුට දානයක් දීම තුළින් කෝටි ශත සහස්‍ර ගුණා දක්ෂිනාන්තං පාටිකම් සම්බා කෝටි ලක්ෂ වාරයක් දුන් දෙමේ විපාක ශක්තියක් ලැබෙනවා ඔන්නේ පෞද්ගලික වශයෙන් ලියයක දාන හතර අද කාලේ දෙන්නට පුළුවන් ඒ සංඝ ශාස්ත්‍රයේකට දුන්න ශ්‍රේ ගුණයක් පුදුජන දුස්සීල කෙනෙකුට දුන්න දහස් ගුණයක් පුදුජන ඒ වගේම සිල්වත් කෙනෙකුට දුන්න ලක්ෂ වාරයක් නමුත් බුද්ධ භාවනා යෝගී කාම දෝෂමෝ ආදී සිතට කෙලෙස් ඇතුල් වෙන්න දෙදෙනුදී භාවනා යෝගීව සිටින එවැනි බුද්ධ ශාසනයේ නොවන කෙනෙකුට වදානයක් දෙමින් කෝටි ලක්ෂ වාරයක් උපාසකත්වයක් ලැබෙනවා ඔය අතර සමතරව අද දන් දෙන්න පුළුවන් තව අටක් ඒකට කියන්නේ අෂ්ටාරික බ්‍ර සංගරත්නක දානය. ආර්ය භාවයට පස්සු පුද්ගලයෝ අට දෙනා කියන එකයි අෂ්ට ආර්ය පුද්ගල කියන්නේ. කියන්නේ සෝවාන් මාර්ගලාභී පුද්ගල, සෝවාන් ඵලලාභී පුද්ගල දෙදෙනෙක් ඉන්නවා. සකදාගාමී මාර්ගලාභී ඵලලාභී කියලා තව දෙදෙනෙක් ඉන්නවා. අනාගාමී මාර්ගඵලලාභී ඵලලාභී තන දෙදෙනෙක්. ඒ වගේම රහත් මාර්ගලාභී සහ රහත් පල්ලාභී කියලා දෙදෙනෙක් මේ අට දෙනා තමයි අෂ්ට ආර්ය සුද්ධ සංඝ රත්නය කියන්නේ අෂ්ට ආර්ය සුද්ධ සංඝ රත්නය. මෙහිදී සෝවාන් වෙලසෙන්න කෙනෙකුට පුළුවන් සෝවාන් ඵලයේ සඳහා භාවනා කරන්න ඒක ලබා ගැනීම සඳහා සෝවාන් වෙන්න ගමන්ම මාර්ගයක් ලැබෙන ගමන්ම සෝවාන් ඵලසිත ලැබෙන අවස්ථාවක් තිබෙනවා. සමහර අවස්ථාවලදී එක එක්කෙනාගේ ප්‍රාර්ථනාවල යම් යම් අඩුපාඩු නිසා සෝවාන් වෙලා සමහර විට ඵලය ලැබෙන්නට සෑහෙන කාලයක් ගත වන අවස්ථාවක් තිබෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා සෝතාපට්ටි පරිසත්‍ය ගිරියාය පටිපන්නේ දානන් දක්වා අසංඛේයෝ අපණීයෝ දක්ිනා පාටිකන්තිකක් වා කියලා. සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිවෙත් පූර්ණය කරන කියන එකයි සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය පටිපන්නේ කියන සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිවෙත් පූර්ණය කරන කෙනෙකුට දානන් දක්වා දානයක් දීම තුළින් අසංකේයෝ වක්මනීයෝ දක්ෂිනා පාටිකමිතබ්බා ඒ කියන ලැබෙන විපාක සත්‍ය සංඛ්‍යාවකින් දක්වන්නට බෑ අසංකේයයි ප්‍රමාණ කරන දක්වන්නට බෑ අප්‍රමාණ. අර කලින් කියවා වගේ කෝටි ලක්ෂයක් එහෙම නැත්නම් ලක්ෂ වාරයක් එහෙම කියන්නට සංඛ්‍යාවකදී දක්වන්නට බෑ සෝවාන් වෙලා තියෙන සෝවාන් වෙලා මාර්ගයක් හදලා සෝවාන් ඵලයේ ලබා ගැනීමට උත්සාහ කරන සංඝයාත වෙනකොට ධානයක් දීමෙන් ලැබෙන පුණ්‍යශක්තිය. අසංකේයෝ වස්තුනේයෝ සංඛ්‍යාව මෙතකේ කියන්න බෑ ප්‍රමාණ මෙතකේ කියන්න බෑ ඕපනවා දෝෂෝසාපන්නෝ කියලා ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක එහෙමනම් සෝවාන් වූ කෙනෙකුට සෝවාන් ඵලයට පත් වූ කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන විපාකය ගැන ඕපනවාදෝ කවරනම් කතාවක්ද? මේක ගැන කියන්නටම දෙයක් නැහැ. ඒ තරම් විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනස් උත්තරව දක්වලා තියෙනවා. ඒ සෝවාන් වෙච්ච සිය දෙනෙකුට දුන් දාණයට වඩා එක් සකදාගාමී පුද්ගලයෙකුට දැන් ලබ්දානේ ශස්ත්‍ර කියලා. ඒවල සෝවාන් වූ පුද්ගලයෝ සිය දෙනෙකුට සකදාගාමී පුද්ගලයෝ සිය දෙනෙකුට දෙසිය දෙනෙකුටම දුන් දාණයට වඩා අනාගාමී කෙනෙකුට එක ආහාර වේලක් දීමෙන් ලැබෙන දාන පුණ්‍ය ශක්තිය වෙනස් වැඩි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන මේ වේලාම සූත්‍රයේ දක්වන කරුණු සෝවාන් වූ පුද්ගලයෝ සිය දෙනෙකුයි සකදාගාමී සිය දෙනෙකුයි අනාගාමී සිය දෙනෙකුයි තුන් සිය දෙනෙකුට දෙනවා දානයක්. ඒ තුන්සිය දෙනාටම දෙන දාණයට වඩා රහත් වූ එක්කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා දක්වනවා. ඒක සෝවාන් ඵලය ලැබීමට උත්සාහ කරන කෙනෙකුට දුන්නොත් අසංකේය නම් ලැබෙන්නේ සෝවාන් සිය දෙනෙකුට දුන්නොත් අසංකේය 100ක්. ඒ සකදාගාමී කෙනෙකුට දීමින් ලැබෙන ප්‍රතිඵල. ඒකෝට සකදාගාමී කෙනෙකුට සිය දෙනෙකුට දුන්නොත් අසංකේයව 100ව 100ක්. ඒ විදිහට ගණනය කරලා අපි බැලුවොත් එහෙම සාහෘදකයට දානයක් දීමෙන් ලැබෙන විපාක ශක්තිය මෙතකයි කියලා සීමා කරන්නට බෑ. මෙතකයි කියලා ප්‍රමාණ කරන්නට බෑ. මේ විදිහට පෞද්ගලික වශයෙන් දිය හැකි දාන 14ක් බුදුජානන් වහන්සේ දක්වා තිබෙන අද කාලේ දෙන්නට පුළුවන් ওই දාන 12 පමණයි. එතකොට ඒ ආකාරයෙන් මේ කුසලේ පාක සත්‍යයෙන් ගැන අවබෝධයක් ඇති කරගෙන දානයක් දෙනකොට ඥාන සංප්‍රයුක්තය ඥානය කරලා දානෙ දෙන්නට පුළුවන්. අනිත් අතින් ඒ ගැන සිතලා සිතලා දානයක් දුන්නාට පස්ව නැවත නැවත සිහිපත් වෙලා සතුටු වන්නත් පුළුවන්. ඒකට එහෙම සතුට වෙනකොට කුසලෝ ධම්මෝ කුසලස ධම්මෝ ශාල්මා පච්චේන පච්චයෝ හොති කියලා දක්වලා තියෙනවා. මේ කුසලයක් කරනලා ඒ කුසලය ගැන නැවත නැවත සිහිපත් කරනකොට අර කලින් කරන ලද කුසලය පස්ව කුසලයක් කිරීමට සඳහා අරමුණක් වෙනවා. කියන්නේ දැන් මේ දානය දුන්නා මේ ගැන නැවත නැවත සිහිපත් කරන විට මෙහෙම දානයක් දුන්නා මෙහෙම දානයක් දුන්නා කියලා ඒ සිහිපත් කරන අවස්ථාවේදී කුසලයක් සිද්ධ ඇති වෙනවා ඒ කුසලයට අරමුණු වෙනවා මේ දානෙ දීමේ කුසලය ඒක නිසා වෙනි ඒවා ගැන අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අනිත් අතින් දානන් දත්තා සංහාරබ්බ ලෝභෝ උප්පජ්ජති දෝෂෝ උප්පජ්ජති දෙක්ඛේ උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති ආදී වශයෙන් දක්වලා තිබෙනවා. දානයක් දීලා ඒ කරුණු කරලා දානන් දත්තා සංහාරබ්බ දානයක් දීලා ඒ කරුණු කරලා ලෝභෝ උප්පජ්ජති සමහාච ලෝභයක් ඇති වෙන්නද පුළුවන් අපරාධ මෙච්චර දුන්නේ අපරාධ මෙච්චර වියදම් කළේ මේක තුලින් කරන්න තිබුණා. නැත්නම් Tamante ලැබෙන ලෞකික භව භෝග සැප සම්පදානෙන් මේ මේ විපාක ලැබෙනවා කියලා ඒ වගේ ආශාවක් ඇති වෙනකොට ලෝභෝ උපදිනවා. එතකොට අර කුසලයේ බාල වෙනවා. නැත්නම් දේශ දෝෂෝපටි ද්වේෂයක් ඇති වෙන්නට පුළුවන් තරහවක් අමනාපයක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔය ශිල්මයෝන්ද භික්ෂුන් වහන්සේලා දානය පින්වීම තුළදී ඒගේ අගුණයක් ගැන දැනගන්න ලැබුණොත් එහෙම ඉතින් අර අපි මේකට මෙන්න මේ දුන්නා නේද කියලා දෝෂ ඇති වෙන අවස්ථා ගැන අපිට කතා කරපු අය ඉන්නවා වෙන වෙන අය ගැන වෙන අය වෙන වෙන ස්වාමීන් වහන්සේලා ගැන අපි මේ ඇයට මෙහෙමත් කළා මෙහෙමත් කළා කියලා මට මෙවිලා කියලා තියෙනවා. ඒ විදිහට දෝමනස්ය දුෂ්කරතාවට තියෙන පුළුවන් ඒක අකුසලයක් එතකොට සමාන්ත අරදයක් කරලා තියෙන පුණ්‍ය ශක්තිය අඩු වීමට හේතු වෙනවා. සමන් කරන්නේ අකුසලයක් ඊට පස්සේ ඊළඟට දිට්ඨි උප්පද්දටි වැරදි දෘෂ්ටියෙන් ඇති වෙනවා මේ දන් දීමෙන් මේ විපාක තියනවාද නැද්ද කවුද දන්නේ මරණයෙන් පසු වෙනවද කවුද දන්නේ ආදී විවිධාකාර විඥාන දෘෂ්ටි ඇති වෙන පුළුවන් විචිකිච්ඡා උප්පද්දටි නැත්නම් සැක පහළවන්න පුළුවන් විශේෂයෙන්ම ඔය ආර්ය භාවයේ පසු වෙන සැක ඇති කරොත් එහෙනම් ඒක තමයි විශාල අනාපතක් සඳහා හේතු වෙන කරුණක් ඉතින් තමන් අපේ දානය දුන්නේ ධ්‍යානලාභී කෙනෙකුට නැත්නම් මාර්ගඵලලාභී කෙනෙකුට කියලා හිතනවා නම් ඒ ගැන පස්ව සැක ඇති වෙනවා කවුද දන්නේ ඔය ඇත්තද නැත්තද බෝරුද ආදී වශයෙන් සැක පහළ වෙනවා විචිකිච්ඡාවට. එතකොටත් අර අපසර ශක්තිය කියන මෙන්න මේ විදිහට ඒ දානයන් දුන්නාට පස්සේ නිවැරදි ආකාරයෙන් හිතේම තුළින් අර කලින් කියපු විදිහට කාම කුසල කර්මයේ උසස්ත්වයට පත් වෙනවා මේ පසුව කීප ආකාරයට වැඩි සිටිනේ තොත් එන ඒ කුසල කර්මය බාල වෙන ඕමක භාවයට පත් වෙනවා එතකොට මේ කුසල කර්මයක් කරන විට දානයක් දෙන විට අලෝභය අදෝෂය අමෝහය කියනවට කුසල මූල කියන්නේ කුසල කියන හේතු වෙන කර්ම කියන එකයි කුසල මූල කියන්නේ ඒ කර්ම තුනම යෙදෙනවා ලෝභයක් නැතුව දරහාවක් නැතුව දේශ මෛත්‍රී සහගත සිතින් යුතු අධේශේ ඒ වගේම කුසල අකුසල කර්ම ගැන ඇදීම මේ දාණයෙන් මෙච්චර මෙච්චර විපාක සත්‍ය ලැබෙනවා ආදී ඒ කර්ම ගැන නුවණක් ඇතුව අලෝභ අදෝස අමෝහ කියන කර්ම තුනම ඇතුව කුසලයක් කළොත් ඒ කුසලයේ කියන්නේ ත්‍රි හේතුක කුසලයේ කියලා. හේතු තුනක් සහිත කුසලයේ කියන එකයි ත්‍රි හේතුක කුසලයේ කියන්නේ. මෙන්න මේ ත්‍රි හේතුක කුසලයක් කරලා අර කලින් කියපු විදිහට හොඳින් ඒ ගැන හිතලා සතුටු වෙලා නැවත නැවත මෙනෙහි කරලා ඒ කුසල කර්මය අලුත් කරගත්තා නම් නැවත නැවත දිනු කරගත්තා නම් මේ කුසල කර්මයට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨතා උසස් භාවයට පත් වූ කුසල කර්මයක්. මෙන්න මේ කුසල කර්මයක් මරණ මොහොතේ සිහිපත් වුණොත් එයා උපදින්න සුභතිය ගන්න මාර්ගයෙන් මේ සුභතිය පිළිදෙන පුද්ගලයාට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසංදී ලාභයයි කියලා. හේතු තුනක් සහිත කුසලයෙන් උපන් තැනස්සා කියන එකයි ත්‍රි හේතුක ප්‍රතිසම්ලිලාභය කියන්නේ. අපි හිතමු දැන් අර හේතු තුනක් සහිත කුසලයේ කළා ලෝභ දෝෂ මොහ. ඒක ත්‍රි හේතුක කුසලය. ඒක කළා. ඊට පස්සේ අර ලෝභය, ද්වේෂය, මෙදිත්‍ය, විචිකිච්ඡාව වැරදි අකුසලව ගන්න හිතුවා. එතකොට ඌට අර අකුසල කර්මෙන් කුසල නිසා කලින් කරපු කුසල කර්මෙන් බාල වෙනවා. මෙන්න මේ බාල කරගත්තු අකුසල කර්මයේ මරණය මොහොතේ සිහිපත් වෙනවා. එතකොට උපදින අසුභතියක සුභතියක ඉපදුනාට ඔහු ත්‍රි හේතුක ප්‍රතිසංවිලාභයක් වෙන්නේ ඔහුට කියන්නේ දීපේක ප්‍රතිසංවිලාභයක් කියලා. දැන් මේ විදිහට ඒ කරන ලද කුසලයේ ලෝභ දෝෂ මෝහ වලට ප්‍රතිවිරුද්ධ වූ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුතුව කරලා අර පසුව කරගන්න බැරදි සිටිවිලි සහ නිවැරදි සිටිවිලි මත ඒ කුෂණයෙන් ලැබෙන විපාක ශක්තිය වෙනස් වෙන ආකාරය මේ අය තේරුම් ගන්නට ඕනේ. ඒ හේතුක කුෂණයේ උසස් සිටියේ හේතුවත් ඒ උසස් භාවයට පත් කරගත්තොත් නිවැරදි ආකාරයෙන් සිටන ඒක ත්‍රි හේතුක ප්‍රතිසංගය ලබා දෙන්නට පුළුවන් නැවත උපදින ත්‍රි හේතුක ප්‍රතිසංගාගේ වෙනවා. ඒක වැරදි විදිහට හිතුවොත් එහෙම මේ ඒ කුසලයේ මරණ මොහොතේ සිහිපත් වෙනවා මරණට පස්සේ උපදින්නේ දුහි හේතුක පරිශාලින් ප්‍රතිසන්දලාභයක් වශයෙන්. දැන් මේ පිළිම අලෝභ දෝෂ මෝහ පොසත් තුන මේ දිස් එකක් ගැන කරුණු දෙකක් අපි කියනවා. දැන් අපි හිතමු මේ අලෝභ දෝෂ මෝහ වලින් ප්‍රඥාව බොහෝ විට යන්නේ නැතුව සමහර අය කුසල කරන්නේ. ඉතින් ওই කරුණු තුනේ කවර හරි දෙකක් විතරයි තියෙන්නේ. එතකොට ඒ කුසලයට කියන්නේ හේතු දෙකක් සහිත කුසල දී හේතු. මේ හේතු දෙකක් සහිත කුසලයේ කරනලා නැවත නැවත හොඳට හිතපුවාම ඒක උසස් කුසලයක් බවට පත් වෙනවා. ඒක දුයි හේතුකයි හේතු දෙකක් සහිත නායකසක්. ඒක මරණ මොහොතේ සිහිපත් වෙනවා. සිහිපත් වුණාට පස්සේ උපදින්නේ ද්වි හේතුක කුසල කර්මයක් කරලා නිසා ද්වි හේතුක වශයෙන්. එතකොට ද්වි හේතුක ප්‍රතිලාභියෝය ත්‍රි හේතුක ප්‍රතිලාභියෝය දැන් අපි වචන දෙකක් ප්‍රකාශ කරනවා. එතකොට අපි නෝ හේතු දෙකක් සහිත කුසලයක් කළා ලෝභ අලෝභ දෝෂ මොහ ප්‍රමුත තුන මේ ගැනේ මේ ගැන බැලදී හිතුවා දැන් මේක අඩු කරගත්ත කුසල ශක්තිය ඒකේ බාල කරගත්ත දැන් මේ බාල කරගත්ත කුසලේ මරණ මොහොතේ ශීලවත් වෙනවා ඒක ඒකත් කුසලයක් නමුත් උපදින්නේ අයිහේතුක ප්‍රතිසංගාමයේ කරේ උපදිනකොටම අන්ධයි නැත්නම් උපදිනකොට ගොළු උපදින අංග විකරලා පොර වෙලා අර විරූපී තත්ත්වයට පත් වෙලා විරූප කියන්නේ තමන්ගේ අංග ප්‍රසංග දිශිපරිදි නැති තත්ත්වයක ඉඳලා ඉන්නේ ඔය පීටි කොල ළමානි වාසයන් ඉතන වල ඉන්නේ ළමයි ඒ ඒ අය කුසල් තම කරලා තියෙන මිනිස් ලෝකෙ ඉපදෙන්නේ දීහේතුව කුසල් කරලා තියෙන්නේ දීහේතුව කුසල් කරන විතරක් නෙමෙයි ඒ දැන වැරදියට හිතලා ඒ කුසලෙන් බාලක් කරගන්න ඒ බාල කරගත් නිසා කුසලයේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට ඒ විදිහට අහේතුක ප්‍රතිසන්දිලාභිය වශයෙන් ඉපදෙනවා. එතකොට ප්‍රතියේ මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙන අය කොටස් තුනකට බෙදන්න පුළුවන්. ওই විදිහට අහේතුක ප්‍රතිසන්දිලාභිය කියනවා. අනිත් එක තමයි ද්විහේතුක ප්‍රතිසන්දිලාභිය. ද්විහේතුක ප්‍රතිසන්දිලාභිය කුසලයන් ද්විහේතුක කුසලයක් කරලා උසස් විදිහට හිතපු අයයි ත්‍රි හේතුක කුසලයක් කරලා බාල විදිහට හිතපු අය දෙගොල්ලම ද්විහේතුකයි. ඒ ඇයට භාවනා කරලා උසස් ප්‍රතිඵලයක් ගන්නට බැහැ කියලා පොත්වල දක්වා තිබෙනවා. ගැඹුරු ධර්ම කරුණක් තේරුම් ගන්නට බැහැ කියලා දක්වලා තිබෙනවා. කොච්චර භාවනා කළත් ධ්‍යානයක් ලබන්නට බැහැ කියලා තියෙනවා. කොච්චර භාවනා කළත් මාර්ගයක් ඵලයක් ලබන්නට බැහැ කියලා ඔය විදිහේ කරුණු පොත්වල දක්වා තිබෙනවා. කියන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දිලාභයේ අයට ඉගෙන ගන්නට පුළුවන්. අර අහේතුකයට වඩා. ඒකෙනුත් ඉගෙන ගැනීමේ මේ නුවණ තියෙනවා. ඒ නුවණ නෙවෙයි අපි මෙතන ප්‍රඥාව කියන එකෙන් අදහස් කරන්නේ විශේෂම නිවන් යෑමට, ධ්‍යාන ලබන්නට, මාර්ගඵල ලබන්නට, නැත්නම් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන ප්‍රඥාවක්. එතකොට ඒ ප්‍රඥාව ඒ අයගේ සිත තුළ මදි. ඒක උපදිනකොටම නෑ ඒ ප්‍රඥාව. ඒක නිසා එයා කොච්චර භාවනා කරත් මේ ජීවිතේ ප්‍රතිඵල ගන්නට බෑ. එහෙමයි පොත්වල කියන්නේ. ඒ වගේම කොච්චර භාවනා කරලා ධ්‍යානයක් ගන්නද බෑ, මාර්ගයක් ලබන්නද බෑ, පරියන්ද බෑ, අඩු වශයෙන් සෝවාන් වෙන්නත් බෑ. එතකොට ඒ දීනේතුක ප්‍රතිශාන්දී ලාභයක් වශයෙන් ඉපදුනහම තියෙන අයහපත ඒකයි. නමුත් ඉගෙන ගන්නට පුළුවන්. ඉගෙන ගැනීමේ දක්ෂ භාවයන් වෙනස් වෙනවා. සමහර ප්‍රඥාවෙන් ලෞකික ප්‍රඥාවෙන් ඉහළම පස්චාත් උපාදී වෙන තත්ත්වයකට උනත් යන්න පුළුවන්. සමහරුන්ට උපාධියයි තත්ත්වයටත් යන සමහරුන්ට ඔය හත අට නැත්නම් එක්කේසී වගේ තත්ත්වයට යනවා. ඒකත් බොහොම අමාරුවෙන් පාස් වෙලා නතර වෙනවා. එහෙම යන ඇති. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි අර හේතු දෙකක් සහිත කුසලයක් කරලා උසස් සිදියට ඒ කුසලයේ පත් කරගෙන ඉපදෙච්ච අධි හේතුකනේ ඒ අය තමයි ඒ තත්ත්වෙට තියෙන්නේ. එය හේතු තුනම සහිත ත්‍රි හේතුක කුසලයක් කරලා ඒක අඩු කරගත්තනේ බාල කරගත්තනේ ඒ දී හේතුක තමයි. නමුත් ඒගේ ප්‍රඥාව අරහයට වඩා ඉහළයි. ඒකට හොඳට ඉගෙන ගන්න ඕන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ධ්‍යාන ලබනද මාර්ගඵල ලබනද ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න ඒ වගේ දේවල් ඒකට හැකියාවක් නැහැ කොච්චර උත්සාහ කළා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසම්බිලාභීන්ද පමණක් ධ්‍යාන ලබන්නට පුළුවන් ය ධ්‍යාන මාර්ගඵල ලබන්නට පුළුවන් ය නිවන් අවබෝධ කරගන්න පුළුවන් ආදී කරුණු කළ හැකි බව බොත්පත්වල දක්වා තිබෙනවා එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභයේ කියලා උපදින එක හරිම වාසනාවන්තයි ඒක ඉබේ සිදුවෙන දෙයක් නෙමෙයි අපි විසින් ඇති කරගත යුතු පිළිවෙලට කුසල කර්ම කරන්නට ඕන අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් හේතු තුන මේ දෙන කුසල ඒක ගැන නිවැරදි ආකාරයෙන් පසු හිතන්නට ඕන වැරදි ආකාරයෙන් හිතන්නේ. ඒ කුසල උසස් භාවයට පත් කරගන්න ඕන නැවත නැවත ඒ ගැන හිතලා හිතලා සතුට වෙලා. ඔකට කියන්නේ ආශේවන පත්යෙන් පත් වෙනා කියලා. දැන් අපි දීප්තියක කුණු ටිකක් ගන්නවා. දැන් තේන්ද ටිකක් ගන්න. එක සැරයක් ගන්නවා. ඊට වඩා උපමට්ටම වෙනවා දේන ශරීරාණු. මොකද ඒක ආශේවනය කරන්නේ. සුවිශේෂය ගන්නවට තවත් සුකුමක් තමයි. ඒ වගේ අර කරන ලද කුසලයේ නැවත නැවත සිහිපත් කරලා සතුට වෙනකොට අර කුසලයේ උසස් භාවයටපත් වෙනවා. දීප්තිමත් වෙනවා, ප්‍රබෝෂ වෙනවා. අන්න එවැනි කුසලයක් කරන එක මේ අයගේ යුතුයකම මේ අයට අවශ්‍ය අවශ්‍යයි ඒක. එහෙම කියන්නේ තමයි මේ වෙනි ප්‍රශ්නයක් මම මොහොතේ ශීපත්ම තමයි ආරෝපියක විදිහට මාර්ගඵලාවදී ලබන්න පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසංයෝගයේ වශයෙන් උපදින්නට පුළුවන් කුසලයක් බවට පත්වනවා. ඒක නිසා ඒ ආකාර කුසල කරන්නට ඉගෙන ගන්න ඕන. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසංදිලාභයකට අපි ඇඟිල්ලෙන් ඇනෑනා කියන්නට දෙයක් නෑ මේ සංසාරේ මහා භයානක දෙයක්ය. මේකෙන් ගැලවෙන්න ඕනේ මේ දුක නැති කරන්න ඕනේ භාවනාවක් කරන්න ඕනේ ඒ ආදී දේවල් ධන සංකේවත් එයාට වැටෙනවා ආ දී හේතුක උසස් සත්‍යයේ ඉන්න එකට ඕක ටිකක් වැටෙනවා නමුත් කොච්චර උත්සාහ කළත් භාවනා කළත් නිවන් ලබන්නද මාර්ග බල ලබන්නද අනිත් පැයට අපි කියුවත් ඉතින් ඒ වෙලාවට තේරෙනවා පස්සෙ ඉතින් ඔක්කොම අතට ගලනවා ඒක නිසා මේ උත්පත්තියම උපදිනකොටම ආපු ප්‍රතිසන්දේ ජනක කර්ම ශක්තිය බොහෝ දුරට බලපානවා අපගේ මේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා නැත්නම් භාවනාවක් නැඹුරු වීම සඳහා බොහෝ දෙනෙක් භාවනා කරන්නේ නැති අන්තිස්වාමී නිසා නෙවෙයි මේ සංසාරයේ විඳින ලද දුක ගැන අවබෝධයක් නැතිකම නිසා බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී ප්‍රකාශ කළා මහණෙනි ඔබලා මේ සංසාරයේ විඳින ලද දුක දන්නවනම් එහෙම වෙන මොනවත්ම කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ප්‍රශ්නා කරනවා කියන්නේ. උන්වහන්සේ එක දැනගනි ප්‍රකාශ කරනවා මහණෙනි මේ මහා පොළවේ තියෙන පස් ප්‍රමාණය දෙන්නේ ගෙඩියක් විතර සුදු ප්‍රමාණයට ගුලි කර කර ගුලි කරලා දාන. මේ මගේ ඉස්සර හිටපු පියා කියලා එක ගුලියක් පැත්තකින් තියෙනවා. තවන් මේ නෙල්ල ගෙඩියක් විතර පස් එකක් ගුලි කරලා පැද්ද මේ ඉස්සර හිටපු පියා මේ ඉස්සර හිටපු තාත්තා කියලා ඔහොම තමන්ගේ තාත්තලා වෙන්නේ මේ පොළවේ තියෙන පස් ටික ගුලි කර කර කර කර යනවා. පොළවේ පස් ඔක්කොම ඉවර වෙනවා. තවත් ඉස්සර හිටපු අපේ තාත්තලා ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ මහණෙනි මේ තරම් දීර්ඝයි මේ සංසාරේ මහණෙනි අන්නතබ්බෝ යම් වික්‍රේ සංසාරෝ මේ සංසාරයේ අති දීර්ඝයි කුබ්බාකෝ කියන සංඥායති අතීතයේ පය සංසාරයේ පටන් ගත්තේ කොතනද කියලා පේන්නේ නෑ දක්වන්නට බෑ එවැනි බහාණ්ඩ සංසාරයක ඒකනම් අති දීර්ඝ කාලයක් කියන්නට බැරි වාර ගානක් එක දීපදී මෙරි මෙරි මේ සංසාරේ ආයි මෙසේ උපදේශදී මෙරි මෙරි එන විට අපි මේ එකපාරටම දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකෙට ගියා මනුෂ්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ගියා වගේ සුගතියෙන් සුගතියටම ගියමින් ආව නෙවෙයි. වැඩිපුරම ගියේ සතර පාරට. හරියට සෑම කෙනෙක්ම කුලි වැඩේ කුලි ලෝකේ කුලි රටේ හිටියත් තමන්ගේ නිවස බලා එීමට අදහසකින් නැත්නම් ඒ ගුණතුව කටයුතු කරන නැත්නම් තමන්ගේ නිවස බලාම එනවා අන්න ඒ වගේම පොත්වල දක්වලා තියෙන උපමාවේ ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ශක්තියෝ නැත්නම් මේ සුගතිගාමී ශක්තියෝ බොහෝ විට අපාය කරාමයි යන්නේ. නැවත නැවත අපාය කරාමයි යන්නේ. බුදුහාමුදුර එක්තැනකදී ප්‍රකාශ කරනවා මිනිකොත් වලට බස් ටිකක් ගත්තා. අරගෙන පෙන්නනවා මහණෙනි මේ මිනිකොත් වල තියෙන බස් ටිකද වැඩි එහෙම නැත්නම් මේ මහා පොළවේ පස්ද වැඩි. ඉතින් වික්ෂණ වහන්සේලා ප්‍රකාශ කරන අනියම්දෝනේ ඔබ බුදුරජාණන් වහන්සේ මේක මේ උපමා දෙක සංසන්දනය කරන්න බෑනේ පොළවේ පස් ටික කොච්චර කොට වැඩිද පොළවේ පස් මේ මේ පොත් උඩට ගත්ත පස් ටික කොච්චර කුංචිද කොච්චර කුඩාද මෙන්න මේ මගේම තමයි මහණෙනි මේ සුගතියක ඉපදලා ඉන්න මිනිස්සුયો මරුණට පස්සේ නැවත සුභචේත උපදින්නේ මම මේ නියපොත්සලට ලස්සන අරගෙන පෙන්නන පස්තික වගේ ඉතා සුළු ගණන විතරයි. මේ පොළොවේ පස් යම්තා වැඩිද මහණෙනි ඒ වගේම මහා විශාල ප්‍රේසක් මනුෂ්‍ය ලෝකෙන් මරණාට පස්සේ දුක්ගති වෙලයි උපදින්නේ. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරා මහණෙනි නියපොත්සලට ගත්ත පස්තික යම්තා කුඩාද අන්න ඒ වගේම මේ දුගතිය වලට ගිය සත්‍යයන්ට නැවත සුගතියට උපදින්න ලැබෙන්නේ ඒ ඔය වාගේ ඉතාම සුළු දෙනකොට කරා. මේ පොත්වල දත්ත පාස්තික වගේ ඉතාම කුංචි ඉතාම සුළු කොටසක පමණයි. අර පොළවේ තස්තනම් අතිවිශාල ප්‍රමාණයක් දුගතියෙන් දුගතියටමයි යන්නේ සතර අපායන් සතර අපායටමයි යන්නේ. මේ සත්‍ය මේ භාවනකම තේරුම් ගන්නට මිනිස්සෙක් වශයෙන් මේ ඉපදලා ඉන්නවා. පරිණ මරණ මොහොතේදී කුසල කර්මයන් සිහිපත් වුණා ඒකේ විපාකයක් වශයෙන් මනුෂ්‍ය ලෝකේ ඉපදුණා. ඉපදුනාට මේ ලෝකේ මිනිසුන්ට සත්‍යයන් තේරුම් ගන්න බෑ Taman සංසාරේ කොච්චරනම් දුක් විඳලා තියෙනවද. අන්නර කලින් කියව උපමායෙන් පොළවේ පස් බුලි කරලා බුලි කරලා තියුවාම තාත්තලාගේ ප්‍රමාණය වෙන් කරන්න තේ කියලා. පොළවේ පස් ඉවර වුණා තාත්තලා තවත් ඉන්නවා අපිට කියන්නේ. ඒකනම් දීර්ඝ කාලයක් මේ සංසාරේ ආවා. එහෙම එනකොට කොච්චරනම් ජරා දුක් විඳලා තියෙනවද? කොච්චරනම් ව්‍යාධි දුක් විඳලා තියෙනවද? කොච්චරනම් මරණ දුක් විඳලා තියෙනවද? කොයි කොයි ආකාරයෙන් මරණයට පත් වෙනවද? මොන මොන රෝග පීඩා වලින් පීඩා වෙන්නද? කොච්චරකල් പ്രേත ලෝකවල කන්න නැතුව, බොන්න නැතුව, අඳින්න නැතුව මහා දුකේ ජීවිතයේ අපල්ප ගණන් බුද්ධාන්තර ගණන් නිඳින්දා හිටියද? අපාවල කොච්චර කාලයක් පැනුණාද කියලා ඒ වගේ සංසාරයේ විඳින ලද දුක ගැන දැන් මතක නැහැ. නිකන් මිනිසෙක් අතරින් මොකක් හරි දුකකට පත් වෙනහම ලෙඩක් හරිව අපේ සම්පෝගයක් හරි නැත්නම් තමන්ගේ දෙයක් නැති වීම හරි මොකක් හරි වුණොත් එයා අනේ මේක දුකයි දුකයි කියලා තේරෙන පොඩ්ඩ. ඊට පස්සේ ඉතින් ඔක්කොම මේ කියුණාට පස්සේ ඔක්කොම අමතකයි. හිතානින්නේ මේ මේක මහා ශක දෙයක් ශක දෙයක් ශක දෙයක් කියලා. මේ සැප කියන තේරුම් අරගෙන සිටින්නේ අර තමන් නොදන්නා මෝඩකම තමන්ගේ සිත තුළ තියෙන නිසා මේ අතීතයේ විඳලද දුක ගැන නොදන්නා මෝඩකම. ඒක තේරුම් ගන්න ත්‍රිහේතුක පරිසංජාබ්දයේ වෙන්නතෝ. නැත්තම් ත්‍රිහේතුක උසස් කෙනෙක් වෙන්නතෝ. නැති අයට කොච්චර කිව්වත් ඒ වෙලාවට යම් තැනකට නයිට් බෂෝ ගණන් ගන්නෙත් නෑ. අපි දැන් තිරසන් සතකවල හරිකුගාව හරිකුගාවට ගිහින් බණ කිව්වට එන්නේ ඒ හරකට තේරෙන්නේ නෑනේ බණ කිව්වා. මේ මේ මේකයි මේකයි මේකයි කියලා. ඒ වගේ බොහෝ මනුෂ්‍යයන්ට කියන කාරණා තේරුම් ගන්නට බෑ. අවබෝධ වෙන්නේ හිතට වැටෙන්නේ ඒ වගේ ආර හේතුක නොවන ප්‍රතිසන්දිලාභීන්ට මේ කරුණ පෙන්වා දුන්නා. ඒ සමහර විට ඔකේ තනදුවට බරපතල විදිහට ගණන්ම දෙන්නට පුළුවන්. නමුත් සත්‍ය ඒකයි සංසාරේ පුරා මේ විදිහට අතිභයානක දුක් වෙනලා තියෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ දැන් ඉපදීච්ච දවසේ ඉඳලා තද දක්වා කොයිතරම් දුක් ගැහැට බිඳලා තියෙනවද කියලා පස්සට ඇවිත් බලන්නට ඕනේ. මව කුසල මාස 10ක් විතර 9ක් විතර පෙරේ වෙලා දුගඳ ගමන තැන්වල කොයිතරම් දුකසේ පීඩා විඳ විඳ හිටියද එළියට ආයේ කොයිතරම් දුකසේ පීඩා කරදර විඳගෙනද ඊට පස්සේ මේ වැඩුණේ පුංචි කාලේ ඉඳලා කොච්චර දුක් ගොඩක් නැදද ඉගෙන ගත්තේ කොච්චර දුක් ගොඩක් නැදද රස්සාවක් ගන්න කොච්චර දුක්ද මේක අතරින් එහෙම කරගෙන යනකොට මේ ශරීරයෙන් කොයි තරම්නම් දුක් පීඩා ලැබෙනවද බඩගිනි දුක් පිපාස දුක් නැතිමදුරු දුක් කවුවැටි දුක් සීතල උෂ්ණ දුක් ආදී විවිධ විවිධ දේවල් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සතුන්ගෙන් ඕනෑම ආකාරයකින් දුක් ඇති වෙනවා සමහරට අද තියෙන අත්පය හිතෙනකොට කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙලා යනවා. ඉතින් කොයි වෙලාවෙ කොයි යනතරට මනෙන් වේදන්නේ, කොයි රෝගියෙක තමන් පත් වේදන්නේ. අද හිතනවා තමන් මහා නිරෝගී සම්පන්න කෙනෙක් කියලා. නමුත් ඒක වෙනකොට මොන අසනීපයක් වේද කියලා කාටවත් කියන්න බැහැ. මෙවැනි බාහනක ඉරණමක් සහිතවයි මේ මනුස්ස ලෝකයේ සත්‍යෝෂිතින්. මේ මනුස්සයන්ට තේරෙන්නේ නැහැ අතීතයේ විඳපු දුක් ඒ වගේම අනාගතයේ නිමිත්ත තියෙන දුක්. අනාගතයේදී එන්නේ එන්නේ දරා දුක එන්නේ වැඩි වෙනවා. හැම දවසම තරුණයන් වශයෙන් තරුණයන් වශයෙන් තරුණ ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් සම්පතක් මේ ලෝකේ නැහැ. එහෙම කරන්නට හැකියාවක් කාටවත් නැහැ. ඉතින් ඒකාන්ත වශයෙන්ම තරුණ අය මැදි වියට එනවා. මැදි විය වයසට යනවා. එන්නේ එන්නේ එන්නේ වයසින් වයසට යන එකම යනවා. ඉතින් මේක වළක්වන්න බෑ. එතකොට දරා දුක එනවා. යාල දුක් වෙනවා මරණ දුක් වෙනවා අපේ සංප්‍රයෝග දුක් ඇති වෙනවා ප්‍රිය විප්‍රයෝග දුක් ඇති වෙනවා නොඑක ආකාර කැමැති දැන ලැබීමේ දුක් ඇති වෙනවා විවිධ දුක් හැට කරදර සංකටවල මැදේ තමයි මේ ජීවිතය ගෙනියන්නේ ඒ දුක විඳිනකොට ඉතින් ඒ ජීවිතේ පවත්වාගෙන යන්න නිකන් බෑනේ සල්ලි හොයන්නට ඕන මිලමුදල් සම්බ කරන්නට විවිධ දේවල් රැකී රක්ෂා කරන්නට ඕන ලෝකයන් කරන්නට ඕන ඒවා කරන එක නිකන් සපක් නෙවෙයි මහා විශාල දුක් ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිඵල නොලැබෙන එකත් ඒකත් විශාල දුකක්. ඉතින් කොච්චර කෑවත් මේකට අද කෑවයි කියලා හිත නිකන් ඉන්න හම්බෙන්නේ ආයි. ඒක කෑවන්නේ දැන් ඇති අදෝනේ නැහැ කියලා එහෙම ඉන්න හම්බෙන්නේ. කෑම බීම කෑවත් දුකක් නොකෑම දුකක්. ඊට අමතරව මේ ශරීරය නිකන් ඉරියව් හතර හරියට පවත්න්නේ නැතුව දිගටම ඉඳියොත් එහෙම ඒකත් ඒ ශරීරය හිතගෙන මේ ඉඳියොත් එහෙම බය ගන්නවා කියන ඉවසන්නට බෑ. ඊට පස්සේ නිදාගෙන හිටියොත් එහෙම එකම පැත්තට හැරිලා එතකොට දුක විශාල. නිදාගෙන හිටියොත් එහෙම උඹ වෙලා එතනක් දුකක්. ඉතින් හිතගෙන ඉන්නත් බෑ නිදාගෙන ඉන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ ඉතින් ඕ ඉරියව් මහා කර කර යහට මෙහාට අංග අතපය යහට මෙහාට වහකල වහකල දිගහැර දිගහැර මේ දුක මාරු කර කර මාරු කර කර යනවා මේ දුකට පිළියම් යදනවා කන්නේ දුකට පිළියමක් වශයෙන් බොන්නේ දුකට පිළියමක් වශයෙන් දෙයත් මේ සාධය ගන්න ඒකට පිළියම් වශයෙන් මේ සෑම දෙයක්ම මිනිසු කරන්නේ ලෝක සත්‍යය ගන්න සැප හොයා ගන්න. ඉතින් මේ සැප හොයන දෙයක් කරන සෑම එකම දුක් මේ දුක තේරුම් ගන්නට බෑ. තම අනාගත සංසාරේ කොච්චරනම් බාර ගන්නක් උපදින්ද කියලා කියන්නට බෑ. අර ඉස්සෙල්ලා ගිවමන් නියපොත්තවල ගස්ටි පස්තික වගේ මනුෂ්‍ය ලෝකෙන් සුගතියක උපදින්නේ. දැන් මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදුනොත් එහෙම මේකෙන් බුද්ධාන්තර ගන්න දුක් විඳිනවා ප්‍රේතය වෙලා. මරණ වෙලාවේ ආශාසිතක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම ප්‍රේතය. මරණ වෙලාවේ සමාසිතක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම මලයක්. ඉතින් මේ මලයක් සමාජයේ මේ ගෙවල් වලට මෙවිලා ඒක එක ගෙවල් වලට මෙන්න කරදට. ඒ ඒ ප්‍රේතය දන්නේ මලයක් දන්නේ ඒගොල්ලන්ගේ කරපු කර්මයේ මේ තත්ත්වයටපත් වෙන එක. නැගි මොඩේ තරහින් තිබෙන ආසක්තියක් තිබෙන ඒකේ තමන්ගේ මූලිකම දෙයකට පිටපත් නැහැ. එහෙනම් ඉතින් අර දැනට ජීවත් වෙන අයට පවා ඇවිල්ලා මහා කරුබර පීඩා පමුණු. තව තවත් අපසර රැස් කර ගන්න සංසාරයේ නිදේ දුක් තවත් වැඩි කර ගන්න. මෙවැනි බාහනක ඉරණම සමාන්ති වෙනවා. අතීතයේ බින්ද වගේම අනාගතයේ කියන්නට බැරි වාර ගණන දුක් විඳින්න සිදු වෙනවා. මේ සම්මන මාර්ගානම් උපදීන කියන්න බෑ නිවන් දිය නැත්තම්. අඩුම වශයෙන් සෝවාන් වුණේ නැති කෙනෙකුට කොච්චර මාර්ගාන සංසාරේ උපදීද කොච්චර කාණක් හේතු වේද කොච්චර කාණ තේසන් වේද කොච්චර කාලයක් අපි අපාවල උපදීද කියලා කියන්නට පුළුවන් සමතෙක් නෑ. එතකොට සෝවාන් වුණත් නම් ආත්ම හතක් ඇතුළත අනිවාර්යෙන්ම රහත් වෙලා පින්නම් පාන දුක කෙලවර කරනවා. නැති කිසි කෙනෙකුට කියන්න බෑ මේ සුභතියකින්ම කම උපදිනවා මේ දුකතියෙන් අත්මිදලා ඒ සංසාරේ කොට කරගන්නේ කියලා. සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි කියන්නේ තියෙන්නේ නියත ගති පරායන සම්බෝධි පරායන කියන වචන දෙක. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නියත වශයෙන්ම සුභතියක උපදිනවා නියත වශයෙන්ම රහත් භාවය ලබනවා කියන එකයි ඒ නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙකේ තේරුම. ඒ සෝවාන් කෙනෙකුගේ ලක්ෂණ දෙකක්. එතකොට අනිත්‍යයට එහෙම නැහැ. කොයි තරම් බණානක සංස්කාරයක් ඉදිරියේ තියෙන්නේ කියලා වටහා ගන්නද බෑ. දැන් මෙහෙම ඒකට ඒක මැරලා ගිහලා ප්‍රේතයක් වුණොත් ප්‍රේතියක් වුණොත් එහෙම ඒ ඉතින් මේ බුද්ධාන්තරේ ඉවර වෙනකොට සංහාට බල වෙන සම්බෙන්නේ. අපායට වැටුණොත් තියෙන ත්‍රිසංගත සත්‍යයලා ඉදලුවොත් එහෙම මේගොල්ලෝ හිතන ඇති මේ ගෙදර ඉඳලා අනිත් ගෙදරට යනවා වගේ මෙතනින් මැරලා ගිහින් නැවත ඒක පාට ගිහින් සුගතියක උපදින්නට පුළුවන් කියලා. ඒ හේම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත යුතුයි. මේ තරම් බාහනක සංස්‍යාවක් තිබෙනවා. අතීතයේ අනන්ත ප්‍රමාණ දුක් විඳලා ඒ වගේම අනාගතයේ දුක් විඳින්නට සිදෙනවා. මේ ජීවිතේ කියන කම්ම දුක් විඳින්නට සිදෙනවා. මරණයට පස්සේ ආ ඉපදෙනා මෙතනීම නතර කරන්නේ රහත් වෙච්ච කෙනෙක් පමණ නිසාන් කෙනෙක් උපදිනවා. ඒක නිසා එතන දුක් විඳින්න සිදුවේ. මේ අතීතයේ දුක ඒ වගේම අනාගතයේ විඳින්නට තියෙන දුක ගැන තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට අනේ මේ සංසාර දුකෙන් මිදෙන්නට ඕනේ නේද කියන අදහස පහළ වෙනවා. එහෙම නැතුව දුක තේරෙන්නේ නැත්නම් මේවා කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ නැහැ. මේවා කෙරෙහි එපා වීමක් ඇතිවන්නේ මේ සංස්කාර අධහැර නිවනින් මේ සංස්කාර අධහැර නිවන හොයන්න ඕන නිවන ලබන්න ඕන අඩු වශයෙන් සෝවාන්වත් වෙන්න ඕන කියලා එහෙම හැඟීමක් ඇති වෙන්නේ මේ දුක නොදන්නා අයට හිතාන ඉන්නේ මේ තාසුළු කාල පරිච්ඡේදය තුළ සැපක් ලැබෙනවා නම් මේ සැපේට වහල් වෙලා මේක මහා ලොකු දෙයක් හැමදාම මේ සත්‍යය පවතිනවා කියලා. අර ලෝවැඩි සංග්‍රහයේ තියෙන ලිපගිනි මොළොන තෙක් දේශලියේ සැපයක් තේ කකුලුව කැම කෙලියේ දිය කෙලියේ කිය. ඒ කියන්නේ අර කකුල පණ පිටින් ගිහිල්ලා ලිබෝඩ දෙනවා. ඉතින් මේ වතුර ටික රත් වෙනකන් එයා හිතන්නේ මේක මහා සැප දෙයක් හරියම මට සැප දෙන්න තමයි මේ වතුර ටික වෙනක් දාලා තියෙන්නේ එයාට තියෙනවා මෙහාට තියෙනවා. වතුර රත් වෙන්න ගියාට පස්සේ තමයි සංගේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය. ඒ නිකන් මේ තරුණ භාවයේ තියෙන නිසා අස්පන්න ආශාදී දැනට හොඳට තියෙන නිසා ඕවා හිත වෙනකොට නැති වේද බෝම්බයකට ආව වේද කැඩෙයිද බෙමෙන්ද කවුරු හරි වෙඩි කියයිද ඒ මොනවද දන්නේ නැහැ ශ්‍රදෙන් දෙකක් වේද ඒව මොකක්වත් දන්නේ නැහැ වෙන්න තියෙන දේවල් මොකක්වත් දන්නේ නැහැ අද මේ විදියට ඒක උදේ වෙනකොට නැගිටින්න බැරුව පැරලයිස් වෙලා අංශභාගයෙන් නැහැ වේද කියලා කියන්නත් බැහැ නමුත් ඉතින් අර දීපගිනි මොළවන මොළවන තෙක් ඉතින් අර වතුර එහාට මෙහාට පීනන කකුල වගේ. ඉතින් මේක සැපක් සැපක් කියලා හිතාන ඉන්නවා. ඒක නිසාම සංසාර දුකෙන් මිදෙන්නට කැමැත්තක් නැහැ. ඉතින් එහෙම මිදෙන්නට කැමැත්තක් ඇති වෙන්නට අර විදිහට තීනේට ප්‍රශ්නංජාබේ කියලා ඉපදලා තියෙන එක වාප්‍රෝජනවත් වෙනවා. මේ හේතුව ප්‍රතිසන්දි අපි කියලා ඉදුණා කියලා එකපාරට මේ නිවන් යන්නට පුළුවන් මේ අද මේ මේ සංසාරය ගැන කලකිරෙනවා කියලා කතාවක් නෙවෙයි මම මේ කියේ කලින් ආත්මවල පළපුරුද්දක් තියෙනවා නම් මෙවැනි ධර්ම දේශනා අහනවා නම් ඒ වගේම යහපත් මිතුරන්ගේ ආශ්‍රය ලැබිලා කවුරුන් දැනගන්න ලැබෙනවා නම් එතකොට Taman નિરાයාසයෙන්ම මේ දුක තේරුම් අරගෙන මේ සංසාර දුකෙන් මිදෙන්නට ඕන කියන හැඟීම එවැනි කෙනෙකුගේ සිතට ලැබෙනවා ඒ හැඟීම ඇතිවීම පවා කවදා හරි දවසක නිවන් යෑමට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීම අරඹීමක් වෙනවා. ඒ කියන්නේ අපිට හිතුනේ නැත්නම් කවදාවත් මාර්ග භාවනා කරන්නට ඕනේ කියලා හිතුනේ නැත්නම් අපි කරන්නේ නැහැ. සංසාර දුකෙන් මිදෙන්නට ඕනේ කියලා හිතුම් නැත්නම් මේ සම්මා සංකල්පනාව ඇතුලේ නැත්නම් කවදාවත් ඒ විදිහට ඒකන්තට නැඹුරු වෙන්නේ ඒ වගේ ගමන් කරන්නේ ඒ නිසා මේ සම්මා සංකල්පයේ හදස් සංකල්පනාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලක්වාසේ නංගයක් ඒක අපේ හිත තුළ ඇති වෙන්න ඕන ස්කම්ම සංකල්පනාව මේ සංසාර දුකෙන් මිදෙන්නට ඕනේ කියන කල්පනාව ඒ කල්පනාව ඇති නොවනවා නම් අත්ත වශයෙන් තමන්ගේ මෝඩකම බරපතල වෙනවා මෝඩකම වැඩි වෙන්න වැඩි වෙන්න මේ කරුණ වහලා දානවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න මේ කරුණ තව තවත් මතු කරලා පෙන්වන්න කරගන්න. ඒකයි ඒකේ ධර්මතාවය. ඒක නිසා තමන්ගේ කොයිතරම් දුරට මෝඩයෙක් කියලා මෙතෙක් මෙතෙක් කල් හිටියද මම කොයිතරම් නම් මෝඩද කියන එක තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒකට ලැජ්ජා වෙන්න එපා තමන්ගේ කර්තේ තමන්ම නිගමනය කරගන්න. කාටවත් කියනන්නේ තමන්ම හිතාගන්න. මම මේවා මෝඩයෙක් නේද මේවා මොකක්වත් තේරුනේ නැහැ නේද තේරෙන්නේ නැහැ නේද එහෙම අදහසක් එන්නේ නැහැ නේද ඉතින් දැන්වත් මේ අදහස ඇති කරගන්න ඕන දැන්වත් කරන්න ඕන කියන හැඟීම ඇති කරගත යුතුයි එන්න හැඟීම ඇති කරගත්තට නිකන් ඉඳලා හරියන්නේ ආරම්භ කරන්න ආරම්භක නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනයමයි දක්වන්නේ ආරම්භන්න ඕන ආරම්භන ගමන් කරන්න ඕන නිකන් ගමනක් යනට පටන් ගන්න ඉස්සෙල්ලම අපි එකතැනම හිටගෙන හිටියොත් එහෙම කවදාවත් ඒ ගමන යන්නේ පළවෙනි කකුල උස්සලා තියන්න ඕන යන්න ගමන ආරම්භමක් තියෙන්න ඕන ආරම්භුවට පස්සේ ඒ කකුල උස්සලා එහෙම හිටගෙන හිටියොත් එහෙම මේ ගමන යන්නේ ඉතින් ඉදිරියට යන්න ඕන ඒකෝට ඒ ගමන යන්නේ මේ වගේ මේ භාවනාවත් ආරම්භයක් තිබෙන්නේ. මේ ආරම්භය අඩු වශයෙන් තරුණ පොඩි කාලේ හරි නැත්නම් මැදින්නේ තරංගයේ හරි නැත්නම් පස්චිමයේ හරි කරන්නටම ඕන. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා තමන්ගේ ආත්ම භාවය තමන් පිළිදක් ප්‍රේ භාවයක් දක්වනවන මේ අවස්ථාව තුළින් කවර අවස්ථාවකදී හරි මේක කරන්න දෙන්නේ. ඉන්නමන්‍ය පරිණිතානම් පරිපච්ඡේව නිදාන සෝදන කබිතර හැමයි තියෙන්නේ. එතකොට අස්ථානන්තේ තියන් යන්නා සමාධිය ආත්ම භාවයට සමාන කියනවා මේ බාල මැද ඒ වගේම මහල් කියන වයස් තුනෙන් එකක්වත් අඩු වශයෙන් මේ පැත්තට යොමු කරන්නට දැන් ඒක නිසා අර විදිහට සංසාරයේ බහානකකම තේරුම් අරගෙන තේරුම් නිකන් ඉඳලා හරියන්නේ භාවනාවක් කලේට තමන්ගේ වයස් සීමාව අනුව කල්පනා කරලා බලන්න මගේ වයස වලින් තව කොච්චර ජීවත් වෙන්නද කියලා මේකෙන් අදහස් කරන්නේ අපේ මරණය අවුරුදු මේ 80කින් 100කින් තිබේ කියලා. හිතෙන්නවත් පුළුවන්. අජීව පිටසන් ආසත්පං කෝජඤ්ඤා මරණංශේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ හේතුන් බලගේ මරණය වෙන්නේ කියලා කවුද දන්නේ කෝජඤ්ඤා මරණංශේ ඒකයි ඒක නිසා අජීව පිටසන් අදාළම උත්සාහ කර පලන නිවන් යෑම සඳහා කෝජඤ්ඤා මරණංශේ හෙත ශ්‍රේ කියන්නේ කෝ කවුරු ජඤ්ඤා දනීද මරණය සිදුවේ කියලා කෝජඤ්ඤා මරණංශේ ඒක නිසා තමයි වාසිය මාන කල්පනා කරන්න කිව්වේ තමන් මම දැන් බාලයි තමන් ගොඩක් ජීවත් වෙන්න තියෙනවා කියන හිතන එක නෙවෙයි. මෙතෙක් කල මම මේ ජීවිතයෙන් ලෞකික පැත්තෙන් පමණක් යම් යම් දේවල් කෙරුවට මේ සංසාරයෙන් මිදීම සඳහා කිසිම දෙයක් කරලා නැහැ නේද? හිත එනකොට මං නැරෙයිද හිත එනකොට මොන මොන අනතුරකට බඳුන් වෙයිද කියලා දන්නේ නැහැ නේද ඒක නිසා දැන් දැම්ම දැන් දැම්ම ටික ටික හරි පුළුවන් පුළුවන් හැටියට මම මේ දේ කරන්නට ඕනේ කියන හැඟීමක් ඇති කරගෙන ටික ටික හරි භාවනාවක් කරන්නට පුරුදු වෙන්න ඕනේ. විනාඩි 5ක් 10ක් හරි සුළු කාලයක් වුණත් කමන්නේ. මේ කල්පනා කරනකොට විනාඩි 5ක් කියන්නේ මොකද්ද ඉතින් ටිකක් භාවනා කරලා ඒක වැඩක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන උදබින්දෝ නිපාතේන උදකුම්බෝ විපූර්ති කිය. මහා විශාල කලයක් තියෙනවා කියලා හිතමු ගැලුම් 1000ක් විතර අල්ලන කලයක්. ඒක වතුර බින්දුවක් වැඩෙනවා ඊට පස්සේ පැයකට විතර පස්සේ තව වතුර බින්දුවක් වැඩෙනවා. ආයෙත් පැයකට විතර පස්සේ තව වතුර බින්දුවක්. ඉතින් ඔය කලයේ හිතනවනේ මාට මේ මෙච්චර විශාල ගැලුම් 1000ක් විතර මගේ අල්ලනවා. ඉතින් මේ වතුර බින්දුවේ මට ඇති වැඩේ මොකක්ද කියලා. ඒක කලේ ඒ තරම් හොඳ නෑ. ඒ කලේ නෝනේ නෑ. බින් උඩ බින්දුව නිසා බින්දුව බින්දුව වැටිලා හරි කවදා හරි දවසක කලෙදී අපි අපි උපකල්පනය කළොත් ඒ බින්දුව වැදෙන බින්දුව වාස් වෙලා ගියේ නෑ කියලා හිතුවොත් එහෙම බින්දුව බින්දුව වැඩිලා හරි කවදාහරි දවසක තියෙනවා. ඒකයි උඩ බින්දුව නිසා තියෙන දුක බොහෝ කියන්නේ. ඒ වගේ විනාඩි 5 5 කියලා නැත්නම් 10 10 මේක සුළු කාලයක් කියලා අහක දාන්නට එපා. විනාඩි 5 5 කළොත් එහෙම මාසයක් කරනකොට දවස් 30න් වැඩි කළොත් එහෙම මාසෙට දවස් 6යි කියලා හිතලා. විනාඩි 150ක් වෙනවා. අවුරුද්දකට මාස 12ක් වෙනොත් විනාඩි 150 12ක් විනාඩි 1800ක් වෙනවා. විනාඩි 1800ක් කියන්නේ 60න් බෙදුවොත් එහෙම පැය 30ක්. එතකොට ඒක නිසා අපි විනාඩි 5 පාඩම් කරනවා කියලා අත්හැරිනේ පුජ්‍යලය. ඒක දැන්නේ අපි සුදු කාලයක් කියලා හිතන පුජ්‍යලයක්. සාමාන්‍ය විනාඩි 5ක් හරි කමන්නේ කරනවා කියලා පුද්ගලයන් අතර ලොකු වෙනසක් තියෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ ගියටන්න පුළුවන් Tamanda මංකලේ විනාඩි 5යි 5යි ඒ වතුන 160ක් නම් 365 නිකන්. ඉතින් කොච්චර නම් ගියලා කොච්චර කාලයක් මම මේ සඳහා යොදලා තියෙනවා කියලා සෙන්ෂන් වෙනවා. ඒ නිසා භාවනාවක් ආරම්භ කරන්න. ඒ ආරම්භ කිරීමේදී තමයි ශීලයට පිළිතරා කටයුතු කරන්න වෙනවා. පංචශීල කලවන්ත ආරක්ෂා කරන්න ඕනේ. සංසිල්පද පහක් වැඩුණා නැවත නැවත සමාදන් වෙන අලුත් කරගන්න. සීලේ ප්‍රතිස්ථාය නරෝ සපන්නෝ චිත්තම්පන්නං දභායං. සීලේ ප්‍රතිස්ථාය සීලේ පිහිටලා නරෝ සපන්නෝ ප්‍රඥාව සහිතව ඉපදුණු නැහැ පුද්ගලයා. මනුෂ්‍ය. සීලේ ප්‍රතිසන්දිය ආදී කියන එක තමයි කියන්නේ. චිත්තම්පන්නං දභායං සිතයි ප්‍රඥාවයි. කියන්නේ සමාධි ප්‍රඥා දෙක සමත විදර්ශනා දෙක. භාවයන් භාවිතා කරනවා. සීලේ ප්‍රතිස්ථාය සීලේ පිළිදැයි සීලං නිස්සාර සීලේ ප්‍රතිස්ථාය දක්වා සතිපට්ඨානයේ භාවී ක්‍රියාදී වශයෙන් දක්වලා තියෙනවා. සීලේ නිසා සීලේ පිළිදැයි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ආදී වඩා ඔය හදෝපනිෂේ වෙන සූත්‍ර දක්වලා දැන් සීලේ නැති වුණා නම් සිද්ධියට ගන්න තියෙන ඒවා ඔක්කොම නැති වෙලා නැතිලා යනවා කියන්නේ. ඒ නිසා පළවෙනි අධ්‍යයවර අසයෙන් පංචින් පද පහවත් පුළුවන් තරම් දුරට ආශ්‍රා ගන්න උත්සාහ ගන්න ඕනේ. කැඩුනයි කියලා පසුතැවෙන්නත් එපා විශේෂයෙන් මෙතෙක් කල ආරක්ෂා කළේ නැහැ කියලා පසුතැවෙන්නත් එපා පුළුවන් හැටියට ගන්න පැයක් නම් පැයක් කරන්න ඒ කියන්නේ පැය දෙකක් නම් පංචශීල පද පහ ආරක්ෂා ගන්න පුළුවන් මේ පැය මේ පැය දෙක තුල මම මොනම හේතුවකට මේ පංචශීල පද පහ කඩ කරන්නේ නැහැ කියලා අනිස්ථාන කරනවා ඊට පස්සේ මොනම හේතුවකට මේ පැය දෙක කරන්නේ ඊට පස්සේ පැය තුනක් ඊට පස්සේ පැය හතරක් ඕනම ටික ටික හරි වැඩි කරා නැත්නම් ඉතින් මේ උදේ වරුවම මොනම හේතුවකට මම පංචශීල පද පහ කඩන්නේ ඉතින් එතකොට බොරු කියන අවස්ථාවේදී එතකොට බොරු කියන්නේ. හදන්න තියෙනවා නේද? ඒ විදිහට ටික ටික වැඩි කර ගන්නට හරි බලන්න. පංචේක සීලයක් පස්සේ වශයෙන්. සීලේ පරිත්‍යාග අවශ්‍යපන්නේ සම්පන්නනේ සිත විදර්ශනා පිළිසලන කරන්න දක්වන සමතේ මුලින් ටිකක් කරලා පස්ස විදර්ශනා කරන්න පුළුවන් කවරෙකුට හරි භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන්නට නම් සමාධිමත් සිතක් තිබෙන්නටම ඕන. අර පොඩි ළමයේ තන ළමයේ කැවිගෙන ගැනීම කටයුතු ඒවා අමතක වෙනවා. ඒ සඳහා භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ සඳහා සෝයානාපානනේ භාවනාවක් හරි කවර භාවනාවක් හරි කියලා සිත එකඟ කරගන්න බලන්න. මේ සිත එකඟ කරගන්න එක පහසු පාරයක් වෙනවා. තමන්ගේ සිත තුළ සතිය, සීය, සම්මා සම්මා සතිය දිනලා තියෙනවා. සීයෙන් හිත වැඩ කටයුතු කරන්නට පුළුවන්. මේ සඳහා බොහෝ විට කරන කරන වැඩ කටයුතු සිහියෙන් කරන්න පොදු වෙන එකට වඩා පහසෙන් කරන්න පුළුවන් ඒ පරිකම් වචනේ කියලා කියන භාවනාවට ගන්න ලබන වචන නිතරම ශ්‍රීපත් වෙනවා. ඒ තායිලන්තයේ හාමුදුරුවෝ ආරණ්‍ය වාසී හාමුදුරුවෝ මේ දෙනින් පුරුදු කරන එක තමයි බුද්ධෝ කියන වචනේ. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ ශ්‍රී කරනවා නිරන්තරයෙන්. වැකප්පතේ තේරුම් හිතන්නේ මේ බුදු ගුණ භාවනාවක් නෙවෙයි පරිකම්ම වචනයක්. ඉතින් මේකම සීකරන නිකන් වැඩ කරන්න පුළුවන් නම් අතපොත ගන්නකොට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා අතපොත ගන්න. ඉතින් මොකක් හරි ඕදනවා නම් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා මේ සතිය නැති අනම්මනම් මෙතන ඉතාලේ මේ වැඩ කරන්නේ. ඒ වැඩ කරන කාලයේ වෙන්නේ වැඩේදී වෙන වෙන දේවල් හිතන කාලයේ වෙනුවට බුද්ධෝ කියන වචනේ යොදා ගන්න කියන එකයි කියන්නේ. ඉතින් ඒ කාලය තුළදී හදිසියේ අනුතරකින් හරි මොකකින් හරි මැරුණත් යහපත් වෙනක අනිවාර්යයෙන්ම සිදුවෙනවා. උපදෙස්. මොකද තමන්ගේ සිත තුළ පිරිසිදු සිතිවිලි ඇති වෙන්නේ අකුසල් ඇති වෙන්නේ කුසල් සිතිවිලි ඒලාව ඇති වෙනවා. ඒ විදිහට බුද්ධෝ කියන වචනය නිරන්තරයෙන් කියන්නට පුරුදු වෙනවා. හිතන්න කියන්නේ මේක ඉගෙන ගන්න අයටත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම දවසේ කල්පනා කරනවා මම පැයක් විතර යනකම් මම මේ කරන හැම වැඩක්ම කරනකොට බුද්ධෝ කියන වචනේ කීකියා කරන්නේ කියලා. ඉතින් ඔය ඉගෙන ගැනීම වගේ දේවල් කරනකොට බුද්ධෝ බුද්ධෝ කීකියා එහෙම කරන්නත් බෑ. මොකද නුවණ යොදලා කරන්න තියෙන වැඩවලදී ඒක කරන්නත් බෑ. අනිත් කරන්න පුළුවන් අවස්ථාවලදී බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන නිකන් වාඩිලා ඉන්නා ටිකක් කරලා එතකොට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා ශේක. නිදාගෙන හැරෙනවා කියන්නේ නිින්ද යනකම් ඔය දේවල් කල්පනා කරන්නේ නැතුව නිින්ද ගියා කියලා නන්නේ කියලා ඒකට පසුතැවෙන්නේ නැතුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ ශේක කරන්නේ. ඉතින් Tamante ඉඳ ලැබෙන ලැබෙන විදිහට මේ වචනේ නිරන්තරයෙන් පුරුදු කරන්නට බලන්න. එහෙම මාංශයක් දෙකක් හරියට කරනකොට Tamanටම දේ Tamanට කලින් වඩා හිත ඉතා හොඳින් එකඟ කරගන්නට පුළුවන්. තමන්ගේ හිතේ සමාධිය ඇති කරගන්නට පුළුවන්කම දැන් තියෙනවා කියන එක අවබෝධය. සාමීන්ට වඩා මතක තබා ගන්නට පුළුවන්. කලින්ට වඩා ශීනිය හොඳට පවතිනවා. කලින්ට වඩා තියෙන කරුණු අවබෝධ අවබෝධ කරගන්නට පුළුවන්. ඒක නිසා ඒක මේ සෑම දිනකටම ප්‍රයෝජනවත් වෙන කරුණක්. ඒ විදිහට බුද්ධෝ කියන වචනේ තාම පහසු දෙයක්. කාටත් කරන්නට පුළුවන් දෙයක්. ඒකම කරන්නේ. ඒ තාලන්දේ හිටපු ආචාර්ය මහා බෝවනාන් සම්පන්නෝ කියලා හඳුගෙන දැන් අවුරුදු 9 ගානක් වයස අපවත් වෙලා දැන් මේක දන්නේ. මේ ළඟදී ජීවත් වෙනවා. නමුත් දැනට අපවත් වෙලා දන්නේ උන්වහන්සේ උපතල තිබුණා. හිත පොඩ්ඩක්වත් එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ආකල්ප තියෙන වැඩි උදේ ඉඳලා රෑ වෙනකන් නිින්ද යනකන් ඇහැ කියලා වෙන මොකක්වත් නැතුව බුද්ධෝ කියන වචනේම ශීර්ෂයෙන් කරයි. මාස හතරක් යනකොට උන්වහන්සේ ලියලා තිබුණා මගේ හිත ගල්ලතිවෝ වගේ නතර වුණාය කියලා. ගල්ලතිවෝ වගේ සමාධිමත් වුණාය කියලා. හෙල්ලෙන්නේ නැති සමාධියකට පත් වුණාය කියලා උන්වහන්සේ දක්වලා තිබෙනවා. තායිලන්තයේ ආචාර්ය මහ බෝවා නාම සම්පන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තායිලන්ත පුරාම ඔක කරනවා. ඉතින් ඔය භාවනාව. ඒ නිසා ඒක කරන්න, ඒක කරන එක කොයි භාවනාවක් කරන්නද ඉස්සෙල්ලා කරන්නට පුළුවන්. එදිනදා ජීවිතයට එකතු කරගත යුතු දෙයක්. එකතු කරගත හැකි දෙයක්. මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඉගෙන ගන්න අයට ඒක තාමත් ප්‍රයෝජනවත් ඒක පහසුයි. ඒකෝට එහෙම කරාට නිවන් දෙන්නේ නැහැ හැබැයි. නිවන් ලැබෙන්න නම් බුද්ධෝ කියන වචනේ අර්ථය හොයන්න පුළුවන් ප්‍රඥාව කියනකොට ත්‍රිමේතුක ප්‍රතිසංලාභයට බුද්ධෝ කියන්නේ මොකක්ද කියලා. ඒක හොයනකොට ඒ අර්ථයේ තුලින්ම නිවන් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒක මේ ඇයිද කිව්වට තේරෙන්නේ නැහැ කියන්නේ නැහැ. එතකොට ඉතින් සම්මන්දරට හිත එකඟ කරගන්න පුළුවන් සතිය දියු වෙනවා විදිහට කටයුතු කිරීමෙන් ඊට පස්සේ විදර්ශනා භාවනාවක් කිරීමෙන්ම තමයි නිවන් ලැබෙන්නේ. වෙන ක්‍රමයකින් නිවන් ලබන්න බැහැ. උද්දෝ කියන වචනේ අර්ථය හොයනකොට විදර්ශනා භාවනාව තමයි තේරෙන්නේ. එතකොට මේ විදර්ශනා භාවනාවක් කරන්න නිකම් බෑ. ප්‍රඥාව අත්‍යවශ්‍යම තිබිය යුතුයි. ප්‍රඥාව